අපි ඇයි රූප සද්ද ගන්ධ රස පහස අරමුණු එනකොට ඒ කාරණාව හොඳයි නම් ඒක එක එකතු වෙන්නේ. අපි ඇයි ඒ කාරණාව නරකයි නම් එකින් පලා යන්න හොයන්නේ. අපි මේ රූප දකින්නේ කොහොමද කියලා යථාර්ථවාදීව දන්නේ නැතුව ඒ සිදුවන සිදුවීම දන්නේ නැතුව ඒ සිදුවන සිදුවීම් පිළිබඳව ඇත්ත හොයන්නේ නැතුව අපි හොඳයි කියලා හිතන දේ එනකොට සමීපලා läගගෙන පළපදියම් වෙලා අපි එක එක වින්දනයක් ලබනවා. අපි කැමති දේනකොට. අපි අකමැති දේනකොට අපි ඒකෙන් ඉවත් වෙන්න දඟලනවා. බලන්න ලෝකයේ අඥානකම. හැබැයි ලෝකේ ඥානවන්තයා කරන්නේ ජීවිතයේ සැපක් විඳින නැත්නම් ජීවිතේ හොඳයි කියලා රමන්ට කැමති විදියට අරමුණු වෙනකොට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට ඒ වගේම තමන් අකමැති රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු වෙනකොට ඒවා එක්ක ඇලෙන්නෙත් ගැටෙන්නෙත් යන්නේ නැතුව එයා හොයන්න පටන් ගන්නවා කොහොමද රූපයක් දකින්නේ කොහොමද සද්දයක් අහන්නේ? කොහොමද ගන්ධයක් රසයක් පහසක් ලබන්නේ කියලා මෙන්න මේ කාරණාව ඔයා හොයන්න පටන් ගන්නවා. ඔබ හොඳට හිතලා බලන්න පින්වතුනි මෙන්න මේ කාරණාව පිළිබඳව. ඔබ දන්නව නේද මේ අවස්ථාවේදී අලව්‍ය අනුමදස්ස ස්වාමීන් වහන්සේගෙන් ධර්ම දේශනාවක් අහමින් ඉන්නවා. නැත්තම් ස්වාමීන් වහන්සේ අපට පෙනෙමින් ඉන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියන බව වෙනමම තියෙන කාරණාවක්. ඒ ධර්මයක් කියනවා කියන කාරණාව වෙනමම තියෙන කාරණාවක්. නමුත් ඒ කාරණාව පමණක් ඒකට පමණක් සීමා වෙලා ඔබට පුළුවන්ද ඔබේ සංකල්පවලට යන්නේ නැතුව ඒ කාරණාව තේරුම් ගන්න. උදාහරණ ගත්තාම ස්වාමින් වහන්සේගෙන් බණ ඇහෙනවා. ස්වාමින් වහන්සේගෙන් බණක් ඇහෙනවා කියන කාරණාව ඔබේ සංකල්පයක්. ඔබට ඔබේ ජීවිතය තුළ ඒ ඇහෙන බව ආවේ ඔබේ සංකල්ප එක්ක. ස්වාමින් වහන්සේ පේනවා කියන කාරණාව ඔබට ඔබේ සංකල්පයක්. හැබැයි ඔබ දන්නව නේද ස්වාමීන් වහන්සේ නම බණ කියන එක ඇත්තක්. එතන තියෙනවා හිම සිද්ධියක්. ඔබ හිතමු ඔබ දුරකථනයක් ඉදිරියේ බලාගෙන ඉන්නේ නැත්නම් පරිගණක යන්ත්‍රයක් ඉදිරියේ බලාගෙන ඉන්නේ කියලා ඔබ හිතන්න. එතකොට ඔබ ඉදිරියේ දුරකථන යන්ත්‍රයක් තියෙනවා. පරිගණක යන්ත්‍රයක් තියෙනවා. ඒක ඇත්තක්. ඔබට පුළුවන් මේ දුරකථන යන්ත්‍රය නැත්නම් පරිගණක යන්ත්‍රය කෙරෙහි ඔබේ සංකල්පයක් කියන කාරණාවක් කිසි දෙයක් දාන්න නැතුව පාට හැඩතල කියන්නේ ඔබේ සංකල්ප. දිගකොට උසම හත කියන්නේ ඔබේ සංකල්ප. ඒ සියල්ලම ඔබ ගත්ත නිමිති, పూర్ව නිමිති. මෙන්න මේහකින් තොරව ඔබට ඒ දේ පිළිබඳව වටහා ගත හැකිද? ඔබට ඒ දේ පිළිබඳව වටහා ගත නොහැකි. ඔබ කොහෙන් ගියත් හොඳට තේරුම් අරන් බලන්න. ඔබේ සංකල්පයකට අනුව දැක්මක් තමයි රූපයක් දකිනකොට සිදුවෙන්නේ. ඔබේ සංකල්පයට අනුව දැක්මක් තමයි සද්දයක් අහද සිදුවෙන්නේ. ඔබේ සංකල්පයට අනුව දැක්මක් තමයි ගන්ධයක් ලබාද සිදු වෙන්නේ. ඔබේ සංකල්පයට අනුරූප වූ දැක්මක් තමයි රසක් ලබාද සිදු වෙන්නේ. ඔබේ සංකල්පයට අනුරූප වූ දැක්මක් තමයි පහසක් ලබාද සිදු වෙන්නේ. ඔබේ සංකල්පයට අනුරූප වූ දැක්මක් තමයි අරමුණක් විතද සිදු වෙන්නේ. එතකොට එහෙනම් ඔබ සිදුවන සිදුවීමේ ඇත්ත දැකලාද? සිදුවන සිදුවීමට යථාර්ථවාදී වෙලාද? නැහැ නෑ. ඔබේ සංකල්පයට අනු වූ දැක්මක් නේ තියෙන්නේ. මෙන්න මේකට කියනවා පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා. සුඛියත්ව දැක්ම කියලා. Tamanට කොටු වෙච්ච රාමුවට අනු වූ දැක්ම. රූපයක් දකිද්දි දකින්නේ ඔබ Tamanට කොටු වෙච්ච රාමුවට අනුව. සද්දයක් අහද්දි අහන්නේ ඔබ Tamanට කොටු වෙච්ච රාමුවක් අනුව. ගන්ධයක් ලබද්දි රසක් ලබද්දි පහසක් ලබද්දි අරමුණක් හිතද්දි ඔබ හිතන්නේ Tamanට කොටු වෙච්ච රාමුවක් අනුව. ඕක නිමේද කියලා බලන්න. එහෙනම් ඔබ හිතලා බලන්න ඔබට අවශ්‍යතාවය නැද්ද? ඔබ හිතන්නේ නැද්ද ඇත්තටම මේ සිදුවීම කියන්නේ මොකද්ද කියලා හිවිය යුතුයි කියන එක. ඒ කිසි දෙයකදී ඔබේ සංකල්ප දාන්න එපා. සමහර ලාවට ඔබ දාන්න පුළුවන් මේක හතර මහා ධාතු කියලා. හතර මහා ධාතු කියන සංකල්පයක් ඔබ තුලින් ආවේ නැද්ද? ආවනේ. සමහර ලාවට ඔබට එන්න පුළුවන් මේක කෙස්ලොම් නියදත් කියලා. එවැනි සංකල්පයක් ඔබ තුලින් ආවේ නැද්ද? ඒත් ආවනේ. සමහර ලාවට ඊට වඩා සියුම් බෙදලා ඔබට සංකල්පයක් එන්න පුළුවන්. මොන විදිහකට දෙයක් ආවත් ඒක ඔබේ සංකල්පයක් නේද? එහෙනම් මොකක්ද ඇත්තේ? ඔබට ඔන්න ඔය ප්‍රශ්නේ ඉතුරු වෙන්නට ඕනේ. එහෙනම් මොකද්ද මේ සිදුවීමේ ඇත්ත? ඇහෙන් රූපයක් දකින සිදුවීමේ ඇත්ත මොකද්ද? කනෙන් සද්දයක් අහද සිදුවීමේ ඇත්ත මොකද්ද? නාසයෙන් ආග්‍රහණය කරද්දී දිවෙන් රස ලබද්දී කයින් පහස ලබද්දී මනසින් හිතද්දී මෙන්න මේ කාරණාව සිදුවනකොට සිදුවීමේ ඇත්ත මොකද්ද කියන කාරණාව ඔබ අනිවාර්යෙන් හෙවිය යුතු වෙනවා. ඔබ සත්‍යවාදී නම් ඔබට හොයන්න යොමු වෙන්න වෙනවා. ඔබ සත්‍යවාදී නැත්නම් ඔබ ওই කාරණාව හොයන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මෙන්න මේ විදිහට හොයන කෙනෙකුට තමයි ප්‍රඥාවන්ත මිනිසෙක් කියලා කියන්නේ. ජීවිතය පිළිබඳව මෙන්න මේ විදිහට හොයන කෙනෙකුට තමයි ප්‍රඥාවන්ත මිනිසෙක් කියන්නේ. ඒ ප්‍රඥාව ඊටාම තීව්‍ර මට්ටමින් තියෙන්න ඕනේ. තීක්ෂණ මට්ටමක් අවශ්‍යතාවයක් ඕනේ. ඒ ප්‍රඥාව ඇතිවීමට නම් තීක්ෂණ බවකින් යුක්ත දෙයක් යම් කිසි කෙනෙකුට ඇති වෙන්නේ නැත්නම් ඒ කෙනෙකුට පින්වතුනි ඔච්චර දෙයක් පිළිබඳව හිතන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.